නමෝබුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධාරූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරුගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් ඔබ මුණ ගැහෙන්න අපට අවස්ථාව ලැබුණා. ඒ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර රැගෙන. ඉතින් ඔබ ඒ පිළිබඳව බොහෝ අපේක්ෂාවෙන් ධෛර්යයෙන් රැඳී සිටිනවා අපි දන්නවා. පින්නතුනේ අපිට පරිච්ඡේදෙන් පරිච්ඡේදය දහම් කාරණා ඒකනාසි කරගන්න ශ්‍රවණය කරන්න අනුමෝදන් වන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ උතුම් දහම පිළිසරණ කොටගෙන අපේ වාසනා සම්පත්‍ය ඉස්මතු කරගනිමින් පරිස්සම් කරගනිමින් මනුෂ්‍ය ජීවිතය ලැබපු මනුෂ්‍ය ජීවිතය ලබාගත් අවස්ථාව උපරිම ඵලයක් දක්වා ගෙනියන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද. ඉතින් අපි අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳර මැනවින් අනුමෝදන් වන්න සෝදානම් වෙමු. මේ සියලු කාරණා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි උන්වහන්සේ පළමු කොට වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය පිළිබඳව ඇමරිකාවේ පදිංචි පින්වත් රමණී පෙරේරා මහත්මිය සහ ගාමිණී පෙරේරා මහත්මයා ඇතුළු දරුවන් සියලු දෙනා විසින් මේ උතුම් සදැහැති දායකත්වය අද දවසේ දරනවා. අපි පින්නතුන් ඉතාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසේත් අප කෙරෙහි බොහෝ වූ කරුණාව උපද්දවා මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මේ මිලින්ද ප්‍රශ්නේ නිසා මේ දහම් පරයය නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න මේක පරිවර්තනය කරලා අපේ භාෂාවට. දැන් සමහරවිට මම මේ දේශනා කරන්න පරණ වෙනත් සංස්කරණ බලනවා. වෙනත් පොත් පරිවර්තනය කරලා තියෙන විදිහත් බලනවා. ඊට පස්සේ ලොකු සංසගේ පොතත් බලනවා. එතකොට පැහැදිලිවම නිරවුල්ම ලස්සනට අදහස ගන්න පුළුවන්නේ ඒකෙන් මේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොත් වහන්සේගේ මේ පරිවර්තන පරිවර්තන පරිවර්තන කියන්නේ මේ අනුවාදනනේ අනුවාදන කරපු පොත් වලින්. එතකොට ස්වාමිනි මේ යුගයේ අවශ්‍යතාවය නේද උන්වහන්සේ ඕ ඒකයි ගොඩාක් මේ මේ වගේ පොත් පරිවර්තන වැරදි නෙවෙයි. ඒ භාෂාව මිනිස්සුන්ට තේරෙන්නේ. මට මේ මේ පරණ පොත්වල තියෙන සමහර වචන මටවත් තේරෙන්නේ ඉතින් ගොඩාක් මං හිතෙන් වෙහෙසෙනවා ඒ වචන හොයන්න. ඉතින් ඒ නිසා දැන් අපි වුණත් මේ ධර්ම දේශනා කිරීමේ තියෙන යම් කිසියම් හැකියාවක් තියෙනවා නම් ඒක ඇත්තටම අපි තුලින් තියෙන එකක්ම නෙවෙයි. ඉතින් ඒ පිණිස අපිට ගුරු ඇසුරෙන් ලැබිච්ච ආభాසය ඒ වගේ මේ ධර්මයේ අපේ භාෂාවෙන් අපිට දුන්න එක තමයි ඒකේ තියෙන වටිනාම දේ. ඉතින් ඒ සම්පත්‍ය අපි සිහි කරගන්න ඕන. ඊළඟට වටිනා කාරණාවක් අපි මීට කලින් වැඩසටහනේ කතා කළේ ගිහි පරාජිකා. යම් කිසි කෙනෙක් මව් මරලා තියෙනවා නම් පියා මරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීම ඒ කියන්නේ ස්තූප බෝධි නපුරු සිතින් කල්ලා විනාශ කළා තියෙනවා නම් රහතුන් ඝාතනය වෙලා තියෙනවා නම් භික්ෂුණීන් දූෂණය කළා තියෙනවා නම් ඒ අය ඒ තමන්ගේ අතින් ඒ වැරද්ද වෙලා කියලා දැනගෙන හෝ නොදැනගෙන හෝ කොච්චර පස්සේ කාලේ මේ බුද්ධ ශාසනය පීඨ පිරිසරක් එව්වත් මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ නැහැ. පස්සේ කාලේ ධර්මය අවබෝධ කරලා මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ ඉතින් ඒ නිසා ඒ වගේම තමයි අර කිව්ව කාරණාව අර භික්ෂුණියක් දූෂණය කිරීම කියන එක එන්නේ. අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා බ්‍රහ්මචාරී බව ප්‍රතිඥා දීලා ශාසන වෙනුවෙන් ඉන්න කෙනෙක්ගේ බඹසර කැඩීම නිවනට බාධායි. එහෙමයි ස්වාමීනි. දැන් භික්ෂු ජීවිතෙත් එහෙමයි. ඒ නිසා කවදාවත් බඹසර ප්‍රතිඥා දීලා තියෙන කෙනෙක්ගේ බඹසර කඩන්න හොඳ නැහැ. දැන් විශේෂයෙන් මෙතන භික්ෂුණීන් සහ භික්ෂුන් වහන්සේලා. ඉතින් ඊළඟට එයාලා එක දැනගත්තත් නැතත් පස්සේ කාලේ ධර්මය අවබෝධ කිරීමේදී බාධායි නොදැනගත්තා කියලා එයාට ඒ වාසනා ගුණේ නැති වෙනවා. අපි ඉගෙන ගත්තා වාසනා ගුණය කියලා එකක්. මව්පියයි තුනුරුවන්ටයි තියෙන වාසනා ගුණය. ස්වාමීන් අවසරයි. අර මේ පරාජිකා වෙන අවස්ථාවේදී එතන ආලන්තරීය පාප කර්මත් අප දුක. ඒකත් වෙනවනේ ඉතින්. ඊළඟ ජීවිතය අතරක් නොරැත. ඉතින් ওই ක්‍රමයට බලනකොට සාමාන්‍යයෙන් භික්ෂුණියක් දූෂණය කළා කියන්නේ ඊළඟ ජීවිතය අතරක් නැතුව නිරේට වැටෙන එකක් වගේ පේන්නේ. මට ස්ථිරව කියන්න තේරෙන්නේ නැහැ. නන්දමාලෝකයන් ස්වාමීනි. ඉතින් පොළොව පලාගෙන කියන්නේ. උප්පලවන්නා භික්ෂුණිය දූෂණය කළානේ නන්ද කියලා මානවකේ. ඒ ඔහු පොළොවට අඩිය තිනකොටම පොළොව දෙබැවිලා නිරේට කියන්නේ. ඒ නිසා හරි භයානකයි මේ මේ මේවා කරුණු කාරණා දැනගෙන සිටින්න ඕන. දැන් ඒ වගේම ධර්ම අවබෝධයට තියෙන බාධා ධර්මය අවබෝධ කරන්ට පුළුවන්කම් නොපුළුවන්කම් මිනිස්සු තේරුම් අරන් තියෙනවා නිකම් මේක දඟලලා කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ ගොඩාක් මිනිස්සුගේ තියෙන දඟලවිල්ල. ඒ දුර්මතයක් සමාජයේ මහත්ය දැන් අපි හිතන්නකෝ මෙහෙම. ඕන අපි කිම ඉස්කෝලේ ටීචර් කෙනෙක් කියලා. අවුරුදු 50 ගාණක් 60 60 60 වෙනකල් ඒ ළමයිට උගන්වලා උගන්වලා ළමයිෙක් ඉඳලා පේපර් බල්ලා පේපර් මාක් කළලා කරලා ඊළඟට සිලබස් හිතෙන් හිතලා ඔහොම දාලා එකපාරම පෙන්ෂන් ගන්නවා. ඒතකොට ලොකු අර අපි අවපීඩනයක් එනවා. ඒ කියන්නේ අර ඈත් වුණානේ ලෝකෙන්. අර එයාලගේ ජීවිතය ඒකනේ. දැන් වෙනත් වෘත්තිවලත් එහෙමයි. එතකොට දැන් මෙයාලට හිතට ගොඩක් මෙනවා අපි දැන් දම් දම් පින්කම් කරගන්න ඕන. ඊට පස්සේ අර මෙච්චර කාලයක් ධර්මයේ හැසිරෙන්න බැරි වෙච්ච එකත් එක්ක ලොකු කලබලයක් එනවා. ඔය සනික භාවනා වැඩසටහන් මාර්ගඵල වැඩසටහන් කියන ඒවා ගොඩාක් අය බලන්න වයසකයි ඉන්නේ. කලබලේ. කලබලෙට බෑ මේවා කරන්න. කලබලේට මහත්තයා බෑ කියන එක සිංහල මිනිස්සුගේ කතාවක් තියෙනවා කලබලේට කොරස් කතේ. <laughs> හතදාගන්න බෑ කියලා තියෙනවන නේද කලබලි ඉතින් ඒ නිසා තව අද තව අපුරු කොටසා මේවා මිනිස්සු දැනගෙන සිටින්ට ඕන මේ මිලින්ද ප්‍රශ්න නිසා අපි මේවා ඉගෙන ගන්නවා වෙන තැනක අපිට මේක ඉගෙන ගන්න ලැබිලා නැහැ ඒ නිසා මේ පින්වතුන් මේ භාග්‍යය ලබා ගන්න මේ ධර්මයේ අහලා තමන් බේරෙන එක පරිස්සම් වෙන එක විශේෂයෙන් මේ දරුවන්ට තරුණ පිරිසට මේවා කියලා දීලා මොම් බේර ගන්නවා ඒ ළමයි ඇහුවත් නැතත් කලි කනට හරි දාලා තියන්න. මොකද ඉතුට යාලා අර්බුදවලින් යම් දවසක බේරී. ස්වාමින හරි භයානක දෙයක් තමාර ඔබන්සි කලින් අවස්ථාවත් මතක් කරන්නට යදුන. රෝහලේදී දෙමවපිය නම් අපච්චි මේ රෝගාතුරවෙලා ඉන්න වෙලාවේ අනේ මහත්ත ඉන්ජෙක්සන් ගැසීම මේ වදවේදනා විඳිනවා කියලා බට ගැලවීම ඕක තම ඉදිරියටන භයානකමදී භයානකමදී. ඊළඟට දැන් අද බලමු මේ කාරණාව අවසරයි ස්වාමී. මෙතෙක් පිළිවෙලට ඇවිල්ලා අපි අද අර ධර්ම අවබෝධය කියන එක ඊයේ අපි කතා කරපු නිසා එහෙමයි. ඒකට තියෙන ගිහි පරාජිකා අද බලමු ඊට අදාළ නැතුව කොහොමද ධර්ම අවබෝධයට ආය බාධා එන්නේ කියලා. පරාජිකාවන් වලට අමතරව අමතරව පරාජිකාවන් වලට අමතරව එන බාධා. ඒතර මහත්ය කීයකින් බේරෙන්න ඕනද කියලා බලන්න. දැන් මේ කොටස තියෙන්නේ තුන්වෙනි පොත් වහන්සේගේ මහමෙවුනා අනුවාදනේ තුන්වෙනි පොත් වහන්සේගේ 125 පිටුව. එහෙමයි. 125 වෙනි පිටුව ධර්මාවබෝධ වීම ගැන තියෙන එකේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ යම් කෙනෙක් මනා පිළිවෙතේ යෙදෙත්නම් ඔවුන් සියලු දෙනා හටම ධර්මාවබෝධය සිදුවේයිද නැත්නම් කිසිවෙකු හට ධර්මාවබෝධය නොවේයිද කියන්නේ සියලු දෙනා අපි කියමු නිවන් දකින්න ඕන කියලා එනවා. ඇවිල්ලා හොඳට සීල් රකින්නවා, ඉන්ද්‍රිය සංවරය කරනවා, ධර්ම ඉගෙන ගන්නවා, නුවණින් විමසනවා ওই විදිහට හොඳට ධර්මයේ හැසිරෙනවා. ඒතර මේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාටම මාර්ගඵල ලැබෙනවද? එහෙම නැත්නම් කොටසකට විතරද මාර්ගඵල ලැබෙන්නේ? නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා කොටසකට ධර්ම අවබෝධ වෙනවා කොටසකට අවබෝධ වෙන්නේ නැහැ කිසිවෙක්ට අවබෝධ වෙනවා කිසිවෙක්ට අවබෝධ වෙන්නේ නැහැ ඉතින් කියනවා කාටද ධර්ම අවබෝධය නොවෙන්නේ කියනවා මහරජාණෙනි තිරිසංගත සත්වයකුට මනා පිළිවෙතෙහි යෙදුනේ නමුත් ඔහුට ධර්ම අවබෝධය නොවේ. තිරිසංගත සත්වයා කියන්නේ නාගයෝ විශ්මාරු කරගෙන මනුස්ස ස්වභාවයෙන් මහාන වෙනවා. ඉස්සර වෙලා තියෙනවනේ එහෙම. ස්වාමිනේ මේ වෙලාවේ එහෙම කතා ප්‍රවෘත්ති සිහිපත් වෙනවා. අපි ගත්තොත් එහෙම ඉස්සර මේ කසාවතට ආස කළා පැවිද්දට ආස කළා ණයේ මානව විදියට විශ්මාරු කරගෙන ඇවිල්ලා සංඝයා වහන්සේ නමක් ළඟ පැවිදි වෙනවා. එහෙම. පැවිදිලා හොඳට සිල් රකින්නවා බණ භාවනා කරනවා දුෂ්කර දෙයක් කළේ සාමාන්‍ය නාගයන්ට මේ සිල් රකින්න බෑනේ බඹසර එහෙම රකින්න බෑ කාමක අදහස් වැඩි. නාග බැල්මක් මිනිස්සුෙකුට තිබ්බත් සිල් රකින්න අමාරුයි. කාමක අදහස් වැඩි වෙනවා. චපල ගති වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ මේ දැන් කුටි ළඟ තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා කුටියේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉතින් මෙයාගේ වැඩේම සක්මන් කරන එක නිදා ගන්න යම් වෙලාවක විස්මාරු කරගත නාගෙක් නිදාගත්තොත් එහෙම නා ශරීරේ නායක වෙනවා. එහෙමයි සර්. ඒ නිදා ගන්න අවස්ථාව 이르දී අතහැරෙනවා. ඒ ඒක ඒ 이르දියක් නේ 이르දී අතහැරෙනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයා සක්මන් කර කර ඉඳලා අර කවු කුටි ස්වාමීන් වහන්සේ උදේ පාන්දර සක්මන් කරන්න ගියා. ආව ඉන්නේ පැය ගානකින්. ඒ අතර නිදා ගන්න ඕන කියලා පැයක් විතර නිදා ගන්න ඕන කියලා දැන් නිදාගත කුටියෙන් එකයි දරණේ. නාග ශරීරී. අර පොඩි නිපොදක් වැටිලා අර සකුමන් කරන්න ගිය සානන්ත ඇතුට වැඩියා. එනකොටම ණය කෑ ගැහුවා. බය වෙලා. ඊට පස්සේ අනිත් අවට කුටිවල සායනන්සලා වැඩියා. ඇයි කියනකොට මේක ඇතුලේ ණයෙක් හිටියා. දොර ඇරිය ණයෙක් නෑ අන්න භාවනා කරන හාමුදුරනම. ඊට පස්සේ වටපිට බැලුවා ණයෙකුත් නෑ කිව්වා ඇත්ත කියන්න තමුන් කවුද. ඊට පස්සේ කොහොමද නාගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නන කියා. බුදුරජාණන් වහන්සේ වදාලා නාගයන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ නිසා හොඳට වැඳ වැඳ සිල් රැක රැක පින් කරගන්න කිව්වා. ඉතින් ඒ නිසා නාගයන්ට තියෙන පින් කර ගැනීම විතරයි. ධර්ම අවබෝධයකට හිතක් ගන්න බෑ. අනේ ස්වාමීනි වෙනත් කාරණාවක් සිහිපත් වෙනවා. පැවිදි වෙනකොට හරි උපසම්පදා වෙනකොට හරි කවුරුන්ද කියලා මේ ප්‍රශ්න විමසීම. ඔව් ඒකේ අහනවානේ උපසම්පදා වෙන මනුස්සෝත්සි කියලා. එතකොට ආම බන්ති අහන ඔබ මනුස්සෙක්ද කියලා. ඒවත් එක්ක ඒ ඒ සිද්ධියත් එක්ක තමයි උපසම්පදා කරනකොට ඒක අහන්න කියලා තියෙන්නේ. එතකොට ඒ වගේ අයට പ്രേත ලෝහි උපන්නේක මනාපිලිවෙතේ යෙදෙන්නේ නමුත් ඔහුට ධර්ම ආબોධ නොවේ. සමහර പ്രേත නිකායවල තියෙනවා මනුස්ස ශරීරයෙන් පිනින්න පුළුවන්. ඒ අය ධර්මයේ හැසිරුණා කියලා නම් ධර්මය අවබෝධ කරන්න බෑ. මම ඔයකට උදාහරණයක් කියන්න සාමාන්‍ය මට මතක හැටියට නන්දක പ്രേත වස්තු වෙන්න ඕන. එහෙමයි. ඒ නන්දක පේත වස්තුවේ අම්බ සක්කර පේත වස්තුවේ. ඒ පෙරේතයන් කියන විස්තර බලන්න බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන සාමාන්‍ය මිනිස්සෙකුටවත් එච්චර විස්තරයක් කරන්න බෑ. එහෙමයි සාම. නමුත් ඒ මිනිහ ඒ අයට ධර්ම අවබෝධ කරන්න බෑ. ඊට පස්සේ තියෙනවා දැන් ඒක අනුව තේරෙනවා නේද මහත්තයා ධර්ම අවබෝධය කරන්න ආපු මිනිස්සෙකුට නාග දිෂ්ටියක් වැටිලා තිබුණා. പ്രേත දිෂ්ටියක් වෙట్లా තිබුණා. ඒ මිනිස්යාට ධර්ම අවබෝධයට ඒක බාධායි. ඒකයි ස්වර්ණමාලිශයට ජීවිතේ පූජා කරන්න, පිරිත් කියන්න, ආරක්ෂා වෙන්න කියන්නේ. ඊට පස්සේ තියෙනවා මිසදුටු ගත්තෙකුට මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉන්නවා. එයාට බෑ ධර්මය අවබෝධ කරගන්න. ඊට පස්සේ තියෙනවා කුහක පුජ. දැන් මිත්‍යා දෘෂ්ටික ගත්ත කෙනෙක් ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් හොඳට ඉන්නවා. දැන් ඔය කියන්නේ අපේ හාමුදුරුවන්ට වැඩිය හොඳයි ඒ කට්ටිය කියලා එහෙම කියන්නේ. එහෙමයි සර්. ඒතර කොච්චර හොඳට හිටියා. දෘෂ්ටිය වෙනස් නිසා ධර්ම අවබෝධය වෙන්නේ ධර්මයේ අවබෝධ වෙන්නේ ඊට පස්සේ තියෙනවා කුහක පුජ්‍යලයාට. කුහක චපල අන් අයගේ ಗುಣ මකන තමාව ඉස්මතු කරලා පෙන්නන. එහෙම කුහක ගති තියෙන ඉතින් අපි කොහොම කියන සමාජයේ පාවිච්චි වෙන වචනේ යන්නේ. ඒ වාගේ කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට එයා කවදා හරි කුහකම නැති කරගන්නවා. ඊට පස්සේ මව් මැරුව කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පියා මරව කෙනෙකුට, රහතුන් මැරුව කෙනෙකුට, සංඝයාගේ සමගිය බින්ද කෙනෙකුට ඊට පස්සේ දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ලේසෙලෝ කෙනෙකුට සසුම් මඟෙන් තොරව සිවුරු පොරවාගෙන හොරට පැවිදි වෙස්ගත් කෙනෙකුට තනියෙන් සිවුරු පොරවාගත්ත කෙනෙකුට දැන් සිවුරු පොරවා ගන්න මහාන වෙන්න ක්‍රමයක් තියෙනවා සාසන පිළිවෙතක්. එහෙමයි ස්වාමී. දැන් කෙනෙක් මහාන වෙන්න ඕනේ නම් එයා ආචාර්යන් වහන්සේ නමකට ඇවිල්ලා ඒ කියන්නේ උපසම්පදා තෙරුන් වහන්සේ නමකට වස් ගන්නක් තියෙන. ඇවිල්ලා මට මහාන වෙන්න ඕන කියනකොට එයාගෙන් බලනවා එයාට මහාන වෙන්න සුදුසු ගුණධර්ම තියෙනවද කියලා. අපි යම් දවස කාය කතා කරමු පැවිදි නොකළ යුතු පුද්ගලයෝ ඉන්නවා. පැවිදි කළ යුතු පුද්ගලයෝ ඉන්නවා. ඒතරේ පැවිදි කළ යුතු පුද්ගලයා තමයි පැවිදි කරන්නේ. හැමෝටමත් මහාන වෙන්න බෑ. මේ පැවිදි ජීවිතේ හැලුවට ලක් කරන්න හොඳ නෑ. ඒකයි දැන් අර සංඝයාට නිකන් සීලෙන් චෝදනා කරගෙන ඔය යන ඒ වසල ජීවිත තියෙනවනේ. මේ මිනිස්සුන්ට නම් කවදා සංසාරේ මනුස්ස ජීවිතයක් නම් අවසාන මනුස්ස ජීවිතේ. එහෙමයි. ඔය සංඝයාට ගරහණයුන්ට මේ අපි බැනලා ගරහලා වැඩන්නේ අනුකම්පාවක් හිතේ ඇති කරගන්න ඕන. මේ මිනිස්සු මේ සීතල හුලඟක්වත් ලබන්නේ මේ ජීවිතේ විතරයි. මැරිච්ච ගමන් නේරි. ඒ කියන්නේ සංඝ ගෞරවයේ නැසීම. ඒ නිසා ඒව අනුමෝදන් වෙච්ච කෙනෙක් වුණත් අවංකව මුළු හදවතින්ම සමාවැරන් ශාසන ප්‍රතිපදාවෙන් ඒ පව් ටික ගෙවා ගන්න වෙනවා. එහෙම වෙලා එයාගේ ජීවිතය අලුත් කරගන්න පුළුවන්. නැත්තම් මේ දෘෂ්ටි වලින් මේ අදහස් වලින් මේ පෞකාර ක්‍රියාවලින් ඉඳලා මැරිලා ගියොත් නම් නිරේම තමයි. ඉතින් ඒ නිසා මහත්ය බලන්න කීයකින් බේරෙන්න ඕනේද ධර්ම අවබෝධය කරන්න කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙනවා දැන් මේකට කියන්නේ තේය සංවාසක කියලා. හොරට මහානකම අරගෙන. ඊට පස්සේ ඒවා බල්ලා කියනවා මහාන කරන්න. ඊටවසේ යාට සිවුරක් ඕන, ඉන පටියක් ඕන, අන්දනයක් ඕන. පාත්‍ර ඕන. ඉතින් ඒව අරගෙන ගුරුවරයා ළඟට ගිහිල්ලා ගුරුවරයා එයාගේ කෙස් බානවා. ඒකට කියනවා බණ්ඩු කර්මී කියලා. කේසා ලෝමා නකා දන්තා කියලා මේවා සිහි කරන්න කියලා කෙස් බානවා. ඊට පස්සේ කෙස් බාල ඉවරලා එයාගේ සුදු ඇඳුම් එයා ඇඳගෙන ඉන්න ගිහි ඇඳුම් පිටින් අතට සිවුර දීලා ගුරුවරයා ළඟ වන්දනා කරනවා. වන්දනා කළා කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවන් ගහෙත්වා ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජිත මම්බන්ති. ස්වාමීනී සියලු දුකෙන් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සිවුර අරගෙන මාව මහාන කරන්න කියලා කියනවා. එහෙමයි. ඒතර ආචාර්යින් වහන්සේ ගන්නවා සිවුර. ඒ උපාධ්‍යයන් වහන්සේට දෙක. ඔව් උපාධ්‍යයන් වහන්සේ. එහෙමයි. ඒ පැවිදි කරන ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන්ව සිවුර ගන්නවා. සිවුර ගත්තට පස්සේ ආයෙ වැඳගෙන කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසවං දත්වා පබ්බාජිතවං බන්ති මාව සියලු දුකෙන් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස ඔය සිවුර මට දීලා මාව පැවිදි කරන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ගුරුවරයා ඒ ආචාර්යන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ශිෂ්‍යයාව අරගෙන කරේ සිවුරු පටි ගැට ගහනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අර පිළිකුල් භාවනාවේ මුල් කොටස් පහ අගට මුලට කියවලා ඒ කියන්නේ සිවුර දෙනකොටම අසුභ භාවනාව දෙනවා. ඒ කියන්නේ මේ පැවිද්ද උතුම් බඹසරත් එක්ක තියෙන්නේ නිසා සිවුර වගේම අසුභ භාවනාව වඩන්න කියලා. ඊට පස්සේ යා සිවුර පොරව ගන්නවා. ආදරෙන් හැඳගෙන සිවුර පොරවගෙන ගුරුවරයා ළඟ දන ගහලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟ දස සිල් දෙන්න කියනවා. මේ ඊට පස්සේ තිසරණේ පිහිටවනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා. ඉතින් ඒක අද කාලේ ක්‍රම දෙකකට කරනවා. මේ අවසානයේ බින් බුද්ධම් සරණම් ගච්ඡාමි කියලා අවසානයේ අල්ම යන්න කියවෙන්න. ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවසානයේට මේ බිඳුව කියවෙන්නත් තිසරණේ කියවනවා. තිසරණේ කියවපු ගමන් එක පාරක් කිව්වත් ඇති. ඉතින් නමුත් අද කාලේ තියෙන ක්‍රමයේ. ඔය තිසරණේ සමාදන් කරවපු ගමන්ම පැවිදි වෙලා. දොර පැවිද්ද පිහිටලා. පැවිද්දි කිවෙච්ච කෙනාට දසසිල් දෙනවා. සාමනීර දසසීලේ. ඒ විදිහට තමයි ශාසනය පැවිදි වෙන්නේ. මේ ශාසන පිළිවෙත නැතුව කෙනෙක් තනියෙන් සිවුරක් දාගෙන හාඳුනනමක් විදිහට පෙනී ඉන්නවා. මෙයාට පස්සේ කාලේ කොච්චර ධර්මයේ හැසිරුණත් සිවුර දාලා තියෙන ගුරුවරයෙක් නෙවෙයි නම් ධර්මය අවබෝධ කරන්න බෑ. ස්වාමිනි පැවිද්දේතකොට කොහොමද ශේෂ්ඨ බව ගුරුවරු කොච්චර ශේෂ්ඨයි උපාධ්‍යයන් වහන්සේලා කොච්චර ශේෂ්ඨයි දායාද වෙන්නේ ගුරුවරයා ඒකනේ අපි ඒ කාරණාව ගැන කතා කරමු නේද ටිකක් වැඩිපුර ස්වාමීනි නොඅනුමාන වශයෙන්ම අපේ සාදු ජනයා මේ මනසකාර කරනවා මේ ශ්‍රද්ධාව මතුවෙන අපි නොදන්නා කාරණා මේ දැන් මේ දැන් පසක් පසක් වෙනවා නේද කියන කාරණාවත් එක්ක අනේ ස්වාමීනි අවසරයි අර ගුරුතුමන් අතින් ඒක තම මේක පුදුම කාරණයක් මේක පැවිදිවිච්ච මහනුන්නාන්සේලා හිතන්ඩ ඕන කාරණාව කියන්නේ ස්වාමන්නාන්සේලා හිතන්න ඕන කාරණාවත් තමයි තමන්ට තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ සිවුර දෙනවා කියලා කියන්නේ ධර්ම අවබෝධ කිරීමේ වාසනා සම්පත්තියත් එක්ක දෙන්නේ. ධර්මය අවබෝධ කිරීමේ වාසනාවම දෙන්නේ ආචාර්යවරයෙක් මහානකමත් එක්ක. මොකද ওই සිවුර හොරෙන් Taman දාගත්තොත් එහෙම ධර්මය අවබෝධ කරන්න බෑ. එහෙමයි ස්වාමී. කොච්චර හොඳට පස්සේ කාලේ බණ භාවනා කරගෙන හිටියද? එහෙමයි. ඉතින් ඒ නිසා යම් ඕනම අද කාලේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේ නමකට මේ බුද්ධ ආඥාවෙන් පස්සේනේ මේවා. මේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරන සුදුසු තත්ත්වයෙන් ඉන්නවා කියන්නේ තමන්ගේ ආචාර්යවරයාගෙන් පැවිද්ද ගත්තා නම්. ඒකට ආචාර්යවරයා පැවිද්ද දුන්නා කියලා කියන්නේ තමන්ට ධර්ම අවබෝධයට වාසනා සම්පත්තියක් දීලා තියෙනවා. මොකද තනියෙන් සිවුර පොරවා ගත්තා නම් ධර්ම අවබෝධයට තියෙන වාසනා සම්පත්තිය නැති වෙනවා. ඒ නිසා ගුරුවරුන්ට උපාධ්‍යයන් වහන්සේ සිවුර දුන්න උපාධ්‍යයන් වහන්සේට කෝටි කෝටි වාරයක් ප්‍රණාම් කර කර වන්දනා කර කර වාසය කරන්න ඕන. ගරු කර කර වාසය කරන්න ඕන. ඒකයි මේකේ තියෙන්නේ. මේ බලන්න අපි නොදන්න දේවල් නේ. එහෙමයි සෝ. ඊට පස්සේ තියෙනවා තව ධර්ම අවබෝධය කරන්න බෑ කියනවා සංඝයාගේ සමගිය බින්ද කෙනෙකුට ඊළඟට සසුම් මඟ බැහැරකොට අන්‍ය තීර්ථකයන් කරා ගිය කෙනෙකුට බුද්ධ ශාසනය වැඩක් නෑ කියලා වෙන ආගමකට ගිය කෙනෙකුට එයාලට ධර්ම අවබෝධ කරන්න බෑ මහත්ය මේ ලංකාවේ සිංහල මුස්ලිම් ප්‍රශ්න ඇතිවෙන්න මෑත භාගයේ බලපෑව භික්ෂුන් වහන්සේ නම. මට ඒ වගේ නංගම් මතක නෑ. එක උන්වහන්සේ නමක් මේ පන්සලක ඉඳලා මේ ඊට පස්සේ එයා ළඟට ඇවිල්ලා තියෙනවා මේ මේ මේ ඔය මිනිසෙක්. ඉතින් මේ හම්බ මිනිසෙක් ඇවිල්ලා ඊට පස්සේ මේ මිනිසයාගේ නළලේ අර වැඳ වැඳ අර නළල ගෙවිලා තියෙනවා. ඊට පස්සේ අහලා මොකදොයි කියලා. ඊට පස්සේ තමයි කියලා තියෙන්නේ අපේ ආගම මෙහෙම එකක් මෙහෙම එකක් මේක තමයි කියලා. අර කොන්දක් පණ නැති උන්වහන්සේ ඕක හොඳයි නේ කියලා ගිහිල්ලා. ඒ ආගමට. ගියාට පස්සේ දීලා තියෙන්නේ පල්ලියේ පොල් වලවල් කපන්න. සද්ධාවන්ත මිනිසුන්ගෙන් වැඳුම් ලබ ලබා දන් වළඳා වළඳා හිටපු උන්වහන්සේ කොහොමද එක දවසින් දීන වෙච්ච හැටි? මිත්‍යා දෘෂ්ටියට පැමිණීම. මිත්‍යා දෘෂ්ටියට පැමිණීම. ඊට පස්සේ පල්ලියේ පොල් වලවල් කපන්න තියෙනවා. ඊට පස්සේ ඒකාගෙන් ඇය බල බනපොත් මතකයිනේ. ඒ වයි මේ වයි කවලම් කර කර තමයි බුද්ධ ශාසනය විනාශ කර කර ගියේ. ඉතින් මේ බුද්ධ ශාසනය බැහැර කරලා වෙන කෙනෙක් වෙන ආගමකට ගියා කියන්නේ ධර්ම අවබෝධ කිරීමේ වාසනා සම්පත්තිය නැති කරගන්න. අවබෝධයත් එක තියෙන්නේ. සිංහලද බෞද්ධද අර කතාවද මේ කතාවද නැහැ. මේ තියෙන්නේ වාසනා සම්පත්තිය. ඉතින් ඒකට ඔබ ආйти නෑ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඊට පස්සේ තියෙනවා සසොම් මඟ බැහැරකොට අන්‍ය තීර්ථ තීර්ථකයන් කරා ගිය කෙනෙකුට භික්ෂුණියක් දූෂණය කළ කෙනෙකුට ඒකයි මං කිව්වේ අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසර ප්‍රතිඥා දුන්න කෙනෙක්ගේ බඹසර කැඩීම තවක් කෙනෙක් කොච්චර බාධකයිද මම මේ කාරණාවේදී සිහි කළේ සමහර පෙරේත ස්ත්‍රීන් ඉන්නවා මේ මහණුන් වහන්සේලාට පෙරේතකම් කරනවා ඕ අපිට දැන් මේ මට හම්බුණා වයස කාන්දුරනවා. ඒ හාමුදුරුවෝ මට බස් එකේදී හම්බුනේ. ඒ හාමුදුරුව කරනවා කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර සාත්තරි. මට සාමනීර කාලේ හම්බුනේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඊට පස්සේ ඒ හාමුදුරුව මාත් එක්ක කතා කර යන ගමන් කිව්වා අනේ හාමුදුරනේ බලන්න අද කාලේ මේ ගෑනු. ඊපස්සේ මං ඇහුවා ඇයි නායක හාමුදුරනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඒ හාමුදුරුවන්ට කෙල්ලෙක් ෆොටෝ එකක් ගෙනත් දුන්නලු මේ හාමුදුරු නමකගේ මේ හාමුදුරු යාළු කරලා දෙන්න කියලා. ඊට පස්සේ ආයෙනම් දුවේ මේකට කාල යනවා ඔයාලගේ මම ලිපියකින් එවන්නම් ගෙදර ඇඩ්‍රස් එකයි විස්තර ටික දෙන්න ඔයාව දැනුවත් කරන්න කියලා. මම අම්මගේ තාත්තගේ නමත් ඔක්කොම අහලා මේවා ඕන ඔක් මේ ගුරුකම කරන්න කියලා. ඊට පස්සේ කෙල්ලේ යවලා හාමුදුර උඹගේ දුවගේ හැටි බලාපන් මෙන්න හාමුදුර නමක් අල්ලා ගන්න හදනවා කියලා ඔක්කොම විස්තර ලියාගෙන තාත්තට ලියුමක් දාලා. හොඳ ගුරුකම. ඊට පස්සේ මේ බලන්න පෙරේතකම. එතකොට ත්‍රිසිත සිල් ගුණ දාන රකින්න භික්ෂුන් වහන්සේ නමකගේ බඹසර ස්ත්‍රියක් කවුරු හරි කල්ලා තිබ්බොත් එහෙම ඈට ධර්ම අවබෝධය කරන්න බැරුව යනවා. මේ කරුණ අනුව ස්වාමිනේ එම ස්ථානයේ පසකින් තියද්දී අපි භික්ෂුන් වහන්සේ ගැන හෝ සිල් මාතාවක් ගැන හෝ වැරදි විදිහට බැරි වෙලාව සිතුවිලි පවත්න්න ඕනේ. නෑ මෙතන ඒව ඉන්ද්‍රිය සංවර වීමනේ. එහෙමයි සර්. නරක සිතුවිලි දෙන්න පුළුවන්. ඒකට ඒ පෙරේත සිතිවිල්ට චික් කියලා ගරහන්න ඕනේ. මහත්ය හිත කොහොම සංවර කරන්නද? ඒ නිසා පෙරේත සිතිවිලි එන්න පුළුවන්. චික් කියලා ගරහන්න ඕනේ. ක්‍රියාවේදී මේ තියෙන වරද. අවසරයි ඊට පස්සේ තියෙනවා තියෙනවා 13ක් වූ ගරුආපත්තින්ගෙන් එක්තරා ඇවතකට පත්ව ඊ නොනැගිට සිටි කෙනෙකුට. එතකොට මේකෙදීන් තියෙන ගරුකාපද්දී කියන්නේ සංඝාදි සේසාපත්. ඒතර භික්ෂුන් වහන්සේලා දන්නවා මම කියන කාරණාව. ඒතර ගරුකාපත්ති වලට සංඝාදි සේසාපත් වලටපත් වෙලා ඒකෙන් නැගී හිටියේ නැත්තම් මේ ඒ ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධ කරන්න බෑ. එතකොට ඒකේ තියෙන ගරුක එක ආපත්‍යක් කිව්වොත් එහෙම ගරුක ආපත්‍ය 13ක් තියෙනවා. එකක් තමයි ස්වාමී මේ අලුත බැඳපු ජෝඩුවක්. ස්වාමියා බිරිඳට කතා කරන විදිහක් තියෙනවානේ ඔවුන්ගේ රාගය ඇවිස්සුනාට පස්සේ නරක විදිහ. ඊට ආන් ඒ විදිහට භික්ෂුවක් ස්ත්‍රියක් එක කතා කළොත් එහෙම ඒ ගරුකාපත්‍යයකටපත් වෙනවා. එහෙමයි. රාගයෙන් යට වී ගිය පිරිමියෙක් තමන්ගේ බිරිඳට යම්සේ නරක විදිහට කතා කරනවද ඒ විදිහට කතා කළොත්. එතකොට මේ ටෙලිෆෝන් වලින් කතා කරන ස්ත්‍රීන් කවුරු හරි සිල් ගුණයන් රකින භික්ෂුවකට ඒ කතා කරන වචන වලින් අර භික්ෂුව ඇවිස්සෙන විදිහට කතා කරලා ওই වගේ කතාවකටපත් වෙලා අර භික්ෂුවට ආපත්‍යක් වුණොත් එහෙම ඒ භික්ෂුවට ධර්ම ඒකෙන් නැගී හිටින්න තාක්කල් ධර්ම අවබෝධ කරන්න බෑ. එතකොට මොහොතකට හරි ධර්ම අවබෝධය වැළැක්වීමේ පාපේ ස්ත්‍රියට එනවනේ. හරිම භයානකයි. ආ මේ ටෙලිෆෝන් වලින් කතා කරන ස්ත්‍රින්ට සමහර ස්ත්‍රීන් ඉන්නවා කෝච්චි, රවුම් කෝච්චි. කතා කරනවා කරනවා කරනවා. දැන් ඒකනේ අපි දුරකථනයකට අපි සම්බන්ධ වෙන්නේ නැත්තේ. හරි අමාරුයි මේ විස්තරي. ඒ කියන්නේ ඒ කියන්නේ අපිට ඒ අත්දැකීම් ඇත්තටම මේ ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න මහමෙවුනා සංඝයාට ආරක්ෂාව තියෙන නිසා දුරකථන පැමිණි සම්බන්ධයෙන් ලොකු ස්වාමීන් වහන්සේ අපිට අවවාද කළා තියෙන නිසා සංගරුවන බේරෙනවා. නමුත් මේ ගොඩාක් තැන්වල මේ සංඝයාට හානි වෙන්නේ මේ ගෑනුන්ගේ තියෙන මේ මේ මේ තියෙන අසංවරකම් සහ පෙරේතකම් නිසා. ඒ නිසා කවදාවත් භික්ෂුන් වහන්සේ නමකට දුරකථනෙන් කතා කළොත් අවශ්‍ය කාරණාව මේ හැදෙන්නයි කියන්නේ. අවශ්‍ය කාරණාව කතා කළා තිබ්බා. වං හොන් ඕන්නේ හාමුදුරුවොත් එක. දැන් අපිට උනත් ධර්ම දේශනා කතා කරන්න වචනෙන් කතා කළා. එතනින් ඉවරයි. ඒ කතා කරන විදිහෙන් අපිට තේරෙනවනේ එන විදිහ. ඉතින් ඒකයි නුවණ කල්පනාව තියෙන කෙනෙක් හිටියොත් බේරෙයි. මොකක් හරි කර්මයකට හිත දුර්වල වෙලා කෙලෙස් ඇවිසිලා ඒ නරක පැත්තකට කතාව ගියොත් එහෙම ෆෝන් එකෙන්. ඊළඟට තමයි ආමදුරවරුන්ට කියන්න ඕන කාරණා තියෙන. හොඳට පරිණත වයසට ගිය හොඳට පරිණත වයසට ගිය දැනුම් තේරුම් තියෙන ආන්දුර නමකට නම් ගෑණිගේ මිනිහගේ ප්‍රශ්න කියන්න පුළුවන්. මේ ඉන්න දැන් ඉන්න ගෑනෝ මේ තරුණ හාමුදුරන්ට ඇවිල්ලා අර ගෑනු මිනිහලගේ ප්‍රශ්න පවුලේ තියෙන අනම්බනම් කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පොඩි හාමුදුරුවෝ මහාන වෙලා ඉන්නේ. ඒතකොට එයාලා ඒවට එන තේරුමක් නැහැ. සමහරවිට ඒව විස්තර අහනවා. විස්තර අහන්න නොදැනීම වල් කතාවකට යනවා. මේ ඔක්කොම කරන්නේ මේ ගෑනෝ. ඒ නිසා තමන්ගේ ප්‍රශ්නයක් කියන්න සුදුසු භික්ෂූන් වහන්සේ තෝරගන්නවත් ඥානයක් තියෙන්න බෑ. අනිත කියන්න ඕනේවා තියෙනවනේ. අද ඉන්න මේ ස්ත්‍රීන් ඉන්නව නේද මේ මේ බනිනව නෙවෙයි මේ තේරුම් කරනවා කියන්න ඕන විදිහ දන්නේ ප්‍රශ්නයක් කියන්නේ මහත්තයා පුදුම ප්‍රශ්න මේ මේ මේකේ තියෙන මේ කාරණා වැදිච්ච එක හොඳයි ඒ තමයි මේ දැන් අපි කියන්නකෝ අපි මේ මේ දරුවන් ලැබීම සම්බන්ධයෙන් ඒ වත් පිළිවෙත් කියන රුවන් අලි සෑයට යන ඕන කවුරු හරි අම්මා කෙනෙක් ඕක කළා කියලා රුවන්වැලි සෑයට ගිහිල්ලා බෝධින් වහන්සේට ගාවට ගිහිල්ලා වත් පිළිවෙත් කරලා කාලයක් යනකොට කුසට දරුවෙක් එනවා. අර බාරහාර වෙලා. එතකොට ඔන්න දැන් කාලයක් යනකොට අපි මොන ගැහුණා කියන්නකො මට වෙලා තිනවා එහෙම. ඉතින් මොන ගැහුණාට පස්සේ සම්පූර්ණයෙන්ම දැක්ක ගමන් ආ කියලා එකපාරම කියනවා අනේ ඔබ වහන්සේ නිසා ලැබෙන ලැබිච්ච දරුවා කියනවා. බලන්න මේ ව්‍යවහාරය හිස් මුදුන රත් වෙනවා. එතකොට කතා කරන්න ඕන විදිය දන්නේ. දැන් ළඟදින් මේ මට ආරණ්‍යක හාමුදුරනමක් කිව්වා. ඒ හාමුදුරෝ දැක්ක ගමම ඒ හාමුදුරෝ කලින් හිටපු ආරණ්‍ය මිනිස්සු ටිකක් මුණ ගැහිලා. දැක්ක ගවම අර ගෑනු ටික ඇවිල්ලා කියලා අනේ හාමුදුරනේ වැසිකිලි යන ගානේ ඔබ වහන්සේ මතක් වෙනවා කිව්වා. දැන් මෙහෙම වෙලා තියෙන්නේ හාමුදුරෝ ඒ ආරණ්‍යේ වැසිකිලි පද්ධතිය හදලා හරිද ඉතින් ගොඩාගේ මිනිසුන්ට පොදු පාසුකන් නැතුව තිබිච්ච කාලේ මේ හාමුදුරු මහන්සියලා වැසිකිලි පද්ධතිය හදලා දැන් බලන්න මේ මිනිසු කියන කතා <laughs> කතා කරන්න ඕන විදිහ දන්නේ නැහැ ඊට පස්සේ නටාගෙන නිවන් දකින්න ඕන කියනවා කතා කරන විදිහවත් දන්නේ නැතුව. ඒතකොට භික්ෂූන් ගරුකාපත්ති වලට පත් කර පත් වෙනවා මේ ස්ත්‍රීන්ගේ ලාමක කතා නිසා. ඒ නිසා දුරකතනින් කතා කිරිද්දී භික්ෂුන් වහන්සේලාට ගෞරවයෙන් වචනෙන් දෙකෙන් කතා කරන්නට දක්ෂ වුණොත් තමන්ගේ ಗುಣ රැකගෙන නිවන් මාර්ගය යන්න පුළුවන් වෙයි. කෝච්චිය වගේ මේ කෙලවරක් නැති කතා මේ කය ගහගෙන ඉන්නව නේද? මවුන්ට නිවන ගොඩාක් ඈතයි. වැදගත් කතාව නෑ නේද? නිවන ගොඩාක් ඈතයි. කටවාචාලා නේද? නිවන ගොඩාක් ඈතයි. තොත්තයි නේද? කුරතල් වෙවි තොත් වෙවි කතා කරනව නේද? නිවන ගොඩාක් ඈතයි. ඒවයි මේ ධර්මයේ උගන්වන්නේ. ඊට පස්සේ තියෙනවා නපුංසකයෙකුට ධර්මය අවබෝධ කරගන්න බෑ කියන කොච්චර ධර්මය ඇහුවා. නපුංසකය කියන එකට පාලියෙන් කියන්නේ පණ්ඩක කියලා. පණ්ඩක කියලා වචනයක් තියෙනවා. එතකොට මේක අද කාලේ වචනෙන් විස්තර කළොත් ඒ තමයි අපි කියමුකෝ ඒ චරිත තේරෙනවනේ. අපි කියමුකෝ පිරිමි පිරිමින්ට ආසයි ස්ත්‍රී ස්ත්‍රීන්ට ආසයි. මේක හිතේ කැමැත්ත ඇති වුණ පමණින් නෙවෙයි. ඒකෙන් එයාට ගැලවෙන්න බෑ. ඒ පන්දක කියන චරිත අටුවාවේ විස්තර වෙන්නේ ඒ එයාට එකන් ගැලවෙන්නම බෑ. ඒකම ඕන. ඒකටම පෙරේතයි ගැලවෙන්නම බෑ. ඊට පස්සේ එක එක කාලා තියෙනවා. සමහර අයගේ කාමක අදහස් ඉස්මතු වෙන්නේ හඳ නැගෙන කාලෙට. එහෙම නැත්නම් හඳ බහින කාලෙට. ඒතර පරිසරයත් එක්කත් ඒ හැඟීම් ඇවිස්සෙනවා. එතකොට ඒ විදිහට තිබිලා ඒ පෙරේත කමෙන් හිත පාලනය කරගන්න බැරුව ඒකටම ඇබ්බැහි වෙලා එහෙම ගියොත් එහෙම යාට ධර්ම අවබෝධයට බාධාවක් තියෙනවා. ඒ හිතට පෙරේතකම් එද්දී, මේ අකුසල් කාමසිතවිලි එද්දී නිග්‍රහ කර කර පාලනය කරන ගන්නවා කියන්නේ ඔහු කුසල් වඩන කෙනෙක්. සහ ඒ අකුසලේ නැගී සිටින කෙනෙක්. අකුසලයට ගරහිලා හිතට එන දේ නොකර ඉන්නවා කියන්නේ ඒකම පිරිමිකමක්. එහෙමයි ස්වාමීනි. මේ ධෛර්ය සම්පන්නව ධෛර්ය සම් දැන් අපි කියමුකෝ පිරිමි කෙනෙකුට එහෙම අසම්මත හැඟීමක් එනකොට ඒක පාලනය කරගෙන හිත දැඩි කරගෙන ඒ අකුසලයට යෙදෙන්නේ නැති එකම පිරිමිකම. එතකොට මෙතන කියලා නැවත සලකනස දැන් සාමා ඒ දැන් සාමානයෙන් ඒ අපේ හිතට ඇතිවෙනවා මේවයි ළඟට දැන් මේ රටේ අහවලත් ඒ වගේ අහවලත් ඒවයි කියලා ලකුණු දිදී ඒ අකුසලයේම තමන් ඉදි වාසය කරනවා කියන්නේ ඔහු අයිති වෙන්නේ ඒ ඒ අර පාලියෙන් පණ්ඩක කියන ගණයට. ඉතින් ඒ නිසා මේවා හරි භයානක දේවල්. ඒ ඇත්තන්ට ධර්ම අවබෝධයට බාධායි කියනවා. ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම ඇති උබතෝ ව්‍යංජක කෙනෙකුට ධර්ම අවබෝධය කරන්න බෑ කියනවා. ඒ වගේම කියනවා මිනිස් දරුවෙක් අවුරුදු 7කට වැඩි අඩු වුණොත් එහෙම එයාට ධර්ම අවබෝධ කරන්න බෑ කියලා කියනවා. කොච්චර හොඳට ධර්මයේ හැසිරුණා. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ යම් මේ 15 වූ පුජ්‍යලෝ සීලයට විරුද්ධ වූ ඔවුන්ගේ ධර්මාදී අවබෝධය සිදු වේවා හෝ නොවේවා හෝ වැඩක් නැහැ කියනවා. නමුත් කියනවා අර අවුරුදු 7 දරුවට මොකද ධර්මය අවබෝධ කරන්න බැරි? ආරාය නම් වැඩම නැහැ කියන්නකෝ. මේ අවුරුදු 7 දරුවාට කියනවා ස්වාමීනි මේ මට ප්‍රශ්නයක් ආවා දැන්. ඒ තමයි ස්වාමීනි සත්වසරකට වඩා බාල දරුවා තුල රාගය නැහැ. ද්වේෂය නැහැ, මෝහය නැහැ, මාන්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටිය නැහැ, අරතිය නැහැ, කාම විතර්ක නැහැ. කෙලෙසුන් හා මිශ්‍ර නොවී ඉන්නවා. ඒ දරුත මේ චතුරාර්ය සත්‍ය ධර්මය එක්සැනින් අවබෝධ කරන්න සුදුසුයි නේද? ධර්ම අවබෝධයට පැමිණෙන්න සුදුසුයි නේද? ධර්ම අවබෝධයට යාන ලැබෙන්න සුදුසුයි නේද? අරාය වැඩ නැහැ කියන්නකො. ඇයි මේ අවුරුදු 7න් 15 දරුවන්ට ධර්ම අවබෝධ වෙන්නේ නැත්තේ? ඊට පස්සේ මහරජාණෙනි සත්වාසරකට වඩා වයසින් අඩු දරුවාට මනා පිළිවෙතෙහි යෙදුණු නමුත් ධර්ම අවබෝධය නොවන්නේ යම් කරුණක් නම් ඒ කරුණ ඔබට කියලා දෙන්නම්. කියනවා රජතුමනි බාල දරුවා ඇලිය යුතු දෙහි ඇලෙන්නේ නම් ගැටිය යුතු දෙහි ගැටෙන්නේ නම් මුලා විය යුතු දෙහි මුලාවන්නේ නම් මත් විය යුතු දෙහි මත්වන්නේ නම් දෘෂ්ටිය හඳුනාගන්නේ නම් ධර්මයට ඇති ඇල්මත් නොඇල්මත් හඳුනන්නේ නම් කුසලයත් අකුසලයත් සිතන්නේ නම් ඔහුගේ ධර්ම අවබෝධය සිදුවිය හැක්කේය. කුසල් අකුසල් වෙන් කරලා ඊළඟට කෙලෙස් ඇති වෙන නැති වෙන හැටි තේරෙනවා නම් ධර්ම අවබෝධය කරන්න පුළුවන් කියනවා. ඒත් රජතුමනි සත්වසරකට අඩු දරුවාගේ සිත අබලයි, දුබලයි, පොඩි, අල්පයි, ටිකයි, මඳයි, අපහැදිලි, අසංකත වූ නිර්වාණ ධාතුව කියන්නේ ගරු දෙයක්, බර දෙයක්, විපුල දෙයක්, මහත් දෙයක්. මහරජාණෙනි, සත්වසරකට වඩා බාල වූ දරුවා ඒ දුබල වූ, කුඩා වූ, මඳ වූ, අපහැදිලි වූ සිතින් ගරු වූ බර වූ විපුල වූ මහත් වූ අසංකත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට නොහැකි. නිවන කියන්නේ කොච්චර ගහ මේ ගැඹීර දෙයක්ද කියලා හිතන්නකෝ. අවුරුදු 7ට අඩු දරුවන්ට බෑ කියනවා. කියනවා මේ මර උපමාවක් කියන්නම් කියනවා. රජතුමනි මහා මේරු පර්වතය මහා පර්වතය කියන්නේ මහා බර විපුල දෙයක් නේ. ඒ මහා මේරු පර්වතයේ පුළුවන් ද තනි පුජ්‍යලෙකුට උස්සන්න? අනේ ස්වාමීනි බෑ. ඒකට හේතුව මොකද්ද? මේ දුර්වල මිනිස්සු අච්චර විශාල පර්වතයක් කොහොම උස්සන්නද හේව? ආන් මේ වගේ තමයි කව පුංචි හිතකින් නිවන නැමැති බරක් දරන්න බෑ කිව්වා. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම් අද කාලේ ඔබට. අවසරයි සර්. දැන් හොන් ධර්මය අහනවනේ කවුරුත්. දැන් අපි කාට සරල සිංහලින් කිව්වමනේ තේරෙන්නේ. ගාම්භීර පටිච්ච සම්පාදයේ පංච පාස්කන්ධයේ ආයතන ගැන ගැඹුරු ධර්මයක් කිව්වොත් එimhe ඔළුව තද්ද වෙලා ගිහිල්ලා නොවැටෙහි ඔළුව මොකද්ද වෙන්නේ නැද්ද? ඒසු ඒ ගාම්භීර ධර්මයේ දරන්න බෑ හිතට. ගාම්භීර ධර්ම එකට හිතට දරන්න බෑ. ඒ ධර්මය ඇසීම පවා හිතට ගම්භීරයි. පටිච්ච සමුපාදේ පංච උපාස්කන්ධේ ආයතන ඊළඟට මේ ඇති වෙන නැති වෙන ස්වභාවය සතර සතිපට්ඨාන වැඩෙන විදිහ සමහර අයට කියාගෙන ගියාම ඔළුව තද වෙනවා. පොත් බලනකොට ඔළුව තද වෙනවා. හේතුව ඒක දරා ගන්න හිත ශක්තිමත් නැහැ. ඒකයි ස්වභාවය. ඒතර තමන් ඉන්න තැන තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා රජතුමනි ආන්නේ නිසා තමයි කියන පුංචි දරුවන්ට බැරි. අබල දුබල අල්ප වූ ටිකක් කියන රජතුමනි අබල වූ දුබල වූ කුඩා වූ අල්ප වූ ටිකක් වූ මද ගින්නක් ඇත්තේ නම් මහරජාණන් එපමණ සුළු ගින්නකින් සදේවක ලෝකෙහි අන්ධකාරය දුරු කරන්නට ආලෝකය උපද්දවන්න පුළුවන් දාන චූටි ගින්නකින් අනේ බෑ කියනවා. ආන්නේ වගේ තමයි කියනවා මේ අවිද්‍ය අන්ධකාරය දුරු කරලා විද්‍ය ආලෝකයේ පුංචි හිතකින් උපද්වන්න බෑ ඊට පස්සේ මහරජාණෙනි රෝගී වූ කෘස වූ ඊතා කුඩා ශරීරයක් ඇති සාලක නම් වූ කෘමියෙක් සිටි. ලෙඩ වෙලාම ලෙඩ වෙච්චම ඇඟ කුඩා සාලක කියලා කෘමියෙක් ඉන්නවා කියනවා. ඉතින් ඇත්තටම අද කාලේ සතාට නමම දන්නේ නැහැ. එතකොට ඒ සතාට චූටි කෘමියට පුළුවන්ද කියලා අහනවා නවරියන් විශාල මහ ඇතෙක් ගිලින්ද. අනේ ස්වාමිනී බෑ කියනවා. ඒකට හේතුව මොකද්ද? කෘමියා කුඩායි, හත්තියා ඇතා විශාලයි. ආන් ඒ වගේ තමයි කියනවා. පුංචි දරුවා අඩුව අවුරුදු 7ට අඩු දරුවාගේ සිත අබලයි, දුබලයි, කුඩායි, අල්පයි, ටිකයි ඒ පුංචි දරුවාට ඒ කුඩා වූ මද වූ අපැහැදිලි සිතින් අසංකත නිර්වාණ ධාතුව මහා කශ්‍යප සාරිපුත්ත මොග්ගල්ලානාදී මහා උත්තමයෝ ස්පර්ශ කරපු ඒ අමා මහ නිවන අවුරුදු 7න් 15 දරුවන් ස්පර්ශ කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඕක තමයි කියනවා හේතුව ධර්ම අවබෝධ කරන්න බැරි. ඒතකොට ඇත්තටම මේ බුද්ධ ශාසනේ ධර්ම අවබෝධ කරපු රහතන් වහන්සේලා අවුරුදු 7නේ තින්නේ. පුංචිම වයස. ඉතින් එතකොට අවුරුදු අපිකම බක්කුල මහරහතන් වහන්සේ ධර්ම අවබෝධ කරන්නේ අවුරුදු 80යි. එතකොට අවුරුදු 80න් මෝරාගේ හිතකින් ධර්මය අවබෝධ කරන හිත සාමාන්‍ය සුමන සාමණේරයන් ගත්තොත් අවුරුදු 7න්. පණ්ඩිත සාමණේරයන් ගත්තොත් අවුරුදු 7න්. සෝපාක මහරහතන් වහන්සේ ගත්තොත් අවුරුදු 7න් පිහිටලා තිනවා කියන්නේ ඒ උත්තමයන්ගේ හිත කොහොමද? සසරේ මේ බොහෝ අර අපි කලින් කතා කළ ස්වාමිනේ වාසනා සම්පatti ගුණ පින්පුරා එහම බොහෝ ගුණ සහිත දැන් අපිට ඉදිරියට එනවා එහෙමයි බොහොම හොඳයි යහපේක ඉදිරියට එනවා කාරණාවක් ඒ සසරේ ඒ විදිහේ හිතක් හදාගන්න එන පුණ්‍ය සම්පත්තිය එහෙමයි ඉතින් ඒ නිසා ධර්ම අවබෝධ කරන්න තියෙන බාධක ටික බලන්න දැන් අවුරුදු 7න් 15 කතාව ගන්නකොට නම් ඉතින් අද කාලේ ඉතින් අවුරුදු 7න් 15 දරුවෝ ධර්ම අවබෝධයට උත්සාහ ගන්නවා කියලා කන්නේ නැහැ නේ ඉතින් දැන් අවුරුදු හතෙන් පහල කෙනෙ ධර්මය අහනවනම් පුරුදු වෙනවනම් පොත් කියවනවනම් සිල් ගන්නවනම් එයාලට වෙන්නේ පින මෝරා මෝරා තියෙනවා. ඒතර නිර්වාණ අවබෝධයට හිත වැඩෙන්න ගන්නව අවුරුදු හතෙන් පස්සේ. නමුත් මහත්තය මේ බුද්ධ කාලේ ධර්ම අවබෝධය කරන අවුරුදු හතේ වයස කියන්නේ අද කාලේ අද කාලෙත් එක බලමු අද කාලේ මිනිස්සු ඉපදිලා දවසක්වත් නෑ වගේ. ඇයි අද ලෝකේ මිනිස්සයා අඬන එක ඉන්නේ මේ ලෝකෙට සමහර වෙලාවට විසඳුම් දෙන්නේ විසඳුම් හොයන්නේ. අඬීමෙන් විසඳුම හොයන්නේ ළමයානේ. එහෙමයි සර්. ඒතර අපේත් අපේ ජීවිතේ අඬා අඬා විසඳුම් හොයනවා නම් අපේ හිත ළමා. ඉතින් ඒ නිසා හිත කොච්චර මෝරන්න ඕනද කියලා මේකෙන් තියෙන්නේ. සම මෝරපු හිතකින් ගම්බීර හිතකින් තමයි ගාම්භීර ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් ඒ කරුණ තේරුම් ගන්න ධර්මාවබෝධයට සුදුසු හිතක් හදාගන්න කියන එක තමයි කියන්නේ. ස්වාමීනි අවසර ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා.